එච්චරද ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න එච්චරයි හඳුනන්නේ තියෙන්නේ බොහොම පිං අවසරයි. අවසරයි. තවත් මේ අවස්ථාවේදී ප්‍රශ්නයක් ආවා Zoom එකේ. පෙර සංසාරයේ කුසලයක් හෝ අකුසලයක් කළ තැනැත්තෙක් සමග මේ ආත්මයේ සම්බන්ධ වෙන අයත් ඒ කුසලයේ හෝ අකුසලයේ විඳීමට කර්ම රැස් කරලා තියෙන්න තියෙන්නත් ඕනේ නේද? ඔව් යම් කිසි කර්මයක් ඒ සතුව තියෙන්න පුළුවන්. හැබැයි ඒවා ඒ වෙලාවේ මතුවිය යුතුම කියලා නියමයක් නැහැ. අර අනිත් එක්කෙනාගේ කර්මය විපාක දීම් වශයෙන් තමයි අතරදී ඒ தත්ත්වය ගොඩනැගෙන්නේ. දැන් ඔය අහන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී ඇති වෙන්නේ කර්ම විපාකයක් හැටියට. එතකොට අනිත් කෙනාගේ ප්‍රශ්නේදී වුණත් අපි යම් පීඩාවක් විඳිනකොට එතන ඇති වෙන කාය පීඩාව ඇති වෙන්නේ යම් කර්ම වේගයක් නිසා තමයි. හැබැයි ඒක එතනට මතු විය යුතුම එකක් නෙමෙයි. ඒ යට වෙලා තියෙන ඒවා එතනති මතු වෙලා එන්නේ අර බාහිර අනිත් පුද්ගලයාගේ කර්ම විපාකයේ විපාක දීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙතන මේ මේ தત્ත්වය නිර්මාණය. ඒ නිසා එතනදී ප්‍රධාන වෙන්නේ තමන්ගේ කර්මය නෙමෙයි. දැන් දැන් යමක් සිද්ධ වෙන්නේ ඒක හේතුකව නෙමෙයි බහු හේතුකවනේ. ඒ අතර ප්‍රධාන හේතුව වෙන්නේ අර අනෙක් කෙනාගේ කර්මයේ මොහොත විපාක දෙන. තමන්ගේ කර්මය එතනට හේතු වෙනවා. හැබැයි ඒක දෙවනි කාරණා. මොකද අර සිද්ධිය උනේ නැත්තම් මේක මතුවෙන්නේ නැහැ. ඒකයි. බොහෝ පිං ස්වාමීන් වහන්සේ පැහැදිලි කියලා මාත් හිතනවා මටත් පැහැදිලි අවසරයි.